සරයි මෙනිසය සදා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන උදේමත්යෙන් ඉල්ලා සිටිමු. සතිವಾರයේ ආරම්භ කිරීම පිණිස ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න ඉදිරියට. අවසරයි ස්වාමීන් වහන්සේ අද අශෝත්තර වැඩ සැසියට ජීවිත ප්‍රශ්න හයක් ලැබිලා තියෙනවා. ඒ හයම ලැබිලා තියෙන්නේ භාවනා අධ්‍යක්ෂ සම්බන්ධයෙන්. පළවෙනි ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම එක කාලයක සිට ආනාපාන සතිය වඩමි. මුලින් මුලින් මුලින් ආස්වාසේ හා ප්‍රස්වාසේ වෙනස්කම් සටහන් ආකාර පෙන්වත් දැන් ඊතා ඉක්මනින් හුස්ම සැහැල්ලු වේ. සැහැල්ලු වෙන හුස්ම දෙසම ඊතා ආයාසයෙන් බලා සිටියත් එක්තරා අවස්ථාවකදී එය නොදැනී ගොස්ය. මට දැනෙන්නේ යම්කිසි සත්‍යයකින් හෝ ඇහැරුණු විටය. මෙය නින්දක් නොවේයි මට සිතේ. හේතුව එසේ ඇහැරුණු විටත් මා ළඟ සතිය තිබේ. දෙවැනි අවස්ථාව තවත් සමහර අවස්ථාවල හුස්ම හොඳටම තැම්පත් වී දැනෙන විට සිතුවිලි දිගටම ඇති වේ. නමුත් මා ඒවට බැඳෙන්නේ නැතිව බලා සිටිමි. මේ අවස්ථාවෙන්ද ටික වේලාවකින් හැරෙමි. සතිය තවමත් ඇත. එහෙත් ඉන්පසු භාවනාවෙන් නැගිටීමට හිත දෙයි. කරුණාකර මේ දෙකෙහි පරිවර්තී පෙන්වා දෙනමින් ඊට වැටහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. මේ අර එක අරමුණක් ඒක රූප ආරම්මණයක් අරගෙන ඒක දක්ෂතාවය දිනු වෙනකොට එහෙම නැත්නම් ඒක දිගේ අඛණ්ඩව සතිය පින්නනකොට ඒ ආධාරගත රූපය අපි ගත්තොත් ආනාපාන රූපය නැත්නම් වායෝ කුඨප ධාතුව යම් යම් විපරිණාම වලටපත් වෙනවා එක එක විදිහකට තිබිලා තවයි දෙයක් වඩටපත් වෙනවා සමහර විටක ආනාපානීයම ගොරෝසු සියුම් අතිසියුම් කියන තත්ත්වයටපත් වෙනවා සමහර විටක සද්දත්ක පැටිලා වෙනවා වේදනත් එක්ක පැටලිලා පේනවා. හිතවිලිත් එක්ක පැටලිලා පේනවා. ඒ කොයි එක දෙකේම තියෙන තියෙන ආනාපාන විවිධ සටහන් සහ ආකාර. ඉතින් මේ දෙතුන්වලක මේක ලියලා තියෙන විදිහට මට සතිය දිගටම තියෙනවා කියන එක යෝගාවචරය අවදිමත් නිසා මේක වරදින්න දෙයක් නැහැ. නමුත් මේක ගිහිල්ලා බොහොම එක්ක ආනාපාන සංසිඳිලා එහෙම නැත්නම් හිතවිලිත් එක්ක කරදරයක් නැතුව පට බේරගෙන ආනාපානේ සතිය පවත්තරකොට ඉදුගම ගැසිලා අර තිබුණ එකලස කැඩලා වෙලාවක් කරනවා. ඒක කැඩුනට පස්සේ යෝගාවචර හුඟක් වෙලාවට මේ සතිය කැඩුනා, සමාධිය කැඩුනා, භාවනා කරන කියලා නරක කරගත්තට අපි මේ මතක් කරපු විදිහට අනිදාය භාවනා අනිදාය භාවනා කියලා හිත විසිරී ගිය වෙලාවක සතිය පිටුන හැටි සහ හිත තැම්පත් වෙච්චලා සතිය පිටු මේ දෙක අත්‍යවශ්‍ය භාවනා දියුණුව. ඒ නිසා මේ වගේ වෙලා නිදින් අවදිනවා වගේ වුණාට ගැවිසුනාගේ වුණාට හැල හැපිලා ගියාට ඊකාකට මතුවෙන ආනාපානිය හෝ මොකක් හරි වුණා කරගෙන රූපාරම්මණය කරන ආයසය කාරුණිකේ වාදී අද භාවනා පටන් ගන්නවා වගේ කෙනෙක් මගේ පටන් ගන්නවා ආයසය දැක්ක ඉස්සරහම තමයි කැපත්ලා ගිහින ආයසය කරවගෙන ඉවිසි ඒ ඒ ඒ කලාව තේරුම් ගත්තට පස්සේ චක්‍ර කරකරන හැටි තේරුම් ගත්තට පස්සේ එක පරියන්කයක මුල්ම tempat වෙලා ගන්නවා. මුල්ම tempat වෙන්නත් වෙලා ගන්න වෙලත් වෙලා ගන්න. ඊට පස්සේ නැවත නැවතත් මතින් මතින් ආරම්භව අතර භාවනා කරන පටන් අරගත්තොත් මේක ළඟ ළඟ ළඟ ළඟ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක එක පරියන්කයක 10 12ක් වෙනකන් ඒ යෝගාවචරයේ මනස මෝරන්නේ. නිසා මේකේ තියෙන එක චක්‍රයක්. එක සැරයක් ප්‍රයත්න කළා tempat කරගන්නවා. ගැසුණාට පස්සේ අනුග සාධාරණ නැගිට යනවා. එතකොට අත්දැකීම එකතු වෙන්නේ එහෙම නැගිටලා යන්නේ නැතුව ගැස්සුණා. දැන් පටන් ගත්ත කෙනෙක් වගේ නවක යෝගාවචරෙක් වගේ ආධිකම්මිකෙක් වගේ ආධුනිකෙක් වගේ ආයසරක් ඒකම tempatලා කරනවා. මේ විචිත්‍රික නිදාගන්න බබේ කිසි නැගිටට ආයසරය පොඩ්ඩක් කොටට දත්තු කිලෝ තායි නිදා ගන්නවා වගේ ආයසරයක් ඔබ tempatලා ආන ඒ පීවරට ලෑස්තිලා යන්න. එතකොට මේක වෙලී මේ අත්දැකීම ලොකු අධිකාරියක් ලොකු වශීභාවයක් කරනවා. ඔබ ස්වාමීන් වහන්සේ ඊයේන ඔබ වහන්සේට ඉදිරිපත් කරන ලද ගැටලුව හා සම්බන්ධවයි අද දිනේ වන විට ආනාපාන සති භාවනාව සිදු කරන විට හුස්ම රැල්ල නොදැනීම සිදුවෙන අවස්ථාවේදී ඊයේ දින දින සිදු වූ දෙපසට දෝලණය දෙපසට දෝලන වේගය ක්‍රමක්‍රමයෙන් අඩු වී ඇති අතර පිටි දෝලනයකට ගතවන කාලය වැඩි වී ඇත. අවට පරිසරය ඊටාම දීප්තිමත් වේ. මේ අවස්ථාව වන විට මුලින් හිස් කබලයේ පිටුපස දකුණු පැත්තේ බාහිර ප්‍රදේශයේ රුධිර නාලයක රුධිරය ගැස්මක් සහිතව ගමන් කරනවා දැනුම අතර හිස මුහුණ කන ප්‍රදේශ රත් වීගෙන යයි. අද පෙරවරු 10 11 භාවනා මාලයේදී හිසේ රුධිරනාල කීපයකම ගැස්මක් සහිතව රුධිරය ගමන් කරනවා ලෙස දැනුනි. තවද මට හැකියන්නේ මෙම දෝලණය සිතකා සිතහා කය අතර සිදුවන දෝලන ක්‍රියාවක් ලෙසයි. එහි වැරැද්දක් ඇතොත් සමාව වාදනය කරමි. මේ පිළිපදව පැහැදිලි කිරීමක් සහ මින් පසුව මෙම භාවනා කෘත්‍ය සිදු කළ සිදු කළ යුතු ආකාරය පිළිබඳව උපදේශක් ඔබ වහන්සේගෙන් අපේක්ෂා කරමි. තිරුවන් සරණයි. මේක ඇත්තට මේ හිත භාවනා අරමුණට දෝණයක් නෙවෙයි අපිට පාලනයක් දීලා ඇති කරන දෝණයක් නෙවෙයි. මේ නිසා මේක පශ්චාත්තාප වෙලා කරන්න දෙයක් නෑ. අරමුණ සිව් වේගට එනකොට සුසර වේගයට එනකොට සංගීත භාණ්ඩයක් හොඳට සුසර කෙරුවොත් පොතට තට්ටු කරා අර හ්ම් ගාන සත්‍ය වැඩි වෙනවා. ඒ වගේ මේ අරමුණ හිතයි එල්ල වෙලා තියෙන නිසා මේ වෙලාවේදී හොඳ වැරදි හොයන්න දෙයක් නැහැ. අපිට අවස්ථාවක් දීලා නෙවෙයි දෝරණේ වෙන්නේ යා වෙනවට ගත්තාම විශේෂයෙන්දී පැත්ත කරලා බලන්න මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒකට භාවනාට යනාතේ යන්න තියලා මොනක්වත් නොකර එහෙම නැත්නම් ඇඟිලි නොගහ එහෙම නැත්නම් හසුරවන්න යන්නේ නැති වෙන ගතියෙන් තමයි අපි භවනාට අනුග්‍රහ කරන්න තියෙන්නේ. ඒකට කියනවා අඛිලීන් අනුග්‍රහ කරනවා කියලා. ක්‍රියාවෙන් නෙවෙයි යමක් නොකර සිටියේ. ඉතින් ඒ වෙනුවට දැන් මේ කියනවා මේක හරිද වැරදිද වැරදි නම් මට සමාව දෙන්න කියලා කොහිදෝ යන වැරදිත් ඔබේකට අයිතිවාසිකම් කියාගෙන හිත නරක කරගන්න. ඒකට වෙන්නේ අර අධිෂ්ඨාන ශක්තිය කැඩෙන. මතක තියාගන්න මේක අපිට පාලනයට අවස්ථාවක් දීලා නෙමෙයි කරන්නේ වෙන දෙයක වෙන්න දෙන්න. මෙතනදී එකයි මතක තියාගන්න මතක තියාගන්න තියෙන්නේ තමන්ගේ හිත සැකමසුණා විතරම අනිශ්චිත භාවයක් වෙන්නනවා නම් අවිශ්වසනීයත්වය පෙන්වන නිතරම මූල කර්මස්ථානයේ ඇහි දුලින් තියාගන්න. අස්පල්මේ තියෙනකොට තමයි දන්නවා ඉතිහාසයක් තියෙනවා කියලා. එහෙම සැකයක් නැත්තම් එහෙම අනිශ්චිත භාවයක් නැත්තම් වෙන ඕනම දෙයකට උත්තුම ඉක්මනට ඒකට හිත දියුණු. අපිට මේ ඉස්සරහට යන්න බැරි වතුරින් එහාට සැකේ. මරණක් කරාට හරි කියලාද මේක විය යුතුද මේක නොවිය යුතුද කියලා. මේ නිකන් හම්බෙන හරකයි අම්බලන වගේ අපි වගකීම් බාර ගන්නවා. මේ තමයි මම යටි හැටි. මේ තමයි සක්කාය දිට්ඨිය කියන්නේ ඊළඟට මම යටි කියන පොඩක් පැත්තකට යා. මේ වෙන දෙයක් බලන්න කියලා. ඒ ඒක කරන්න බැරි සැක නිසා. කරන්න බැරි බය නිසා. කරන්න බැරි අනිශ්චිතතාවය නිසා. කරන්න බැරි අපේ හිත කතන්දර ගොතන නිසා. කරන්න බැරි අපේ හිත සම්පප්පලාව කියන නිසා. හරිම අමාරු පැත්තකට හිටපන් කියවට ඉන්නකට. ඒ නිසා යක්කිලේ තමයි අමාරු. අපි මඩ වැටුනේ කතා කරන්න කියලා හිතානේ කියලා කොච්චර අමාරුද නේද? නිකම්ම දන්නේ නැතුව කතාවට එන්නේ. ඉතින් ඒක එහෙමනම් හිතේ වගකීම කියන දෙයක්. ඒ නිසා මේකත් ඉර කරගන්න. මේකත් පාලනය කරගන්න. කරන අවශ්‍ය කතා. ඒක හිතේ දොරමල් කොහොමද අඩුවේ. ඒකට බහනාට වෙන්න දීලා නැත්නම් මේ සතිය අදාහගෙන සතිය පෙරමුණේ තියාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ යන්නේ කියන හිතමනාප කරන්න එපා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ඉස්සේ බලාගෙන වැඩි වේලාවක් ඉන්නකොට මේ මොකද්ද මේ වීමක් ඇති වෙනවා. ඇඟිලි ගැහුවොත් හසුනොත් ගියොත් මම මාගේ කිව්වොත් ඒක තමයි භාවනාකින් බාධා කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ උදේ සහ අද උදේ මාළද භාවනා අධ්‍යක්ීමක් ඉදිරිපත් කරමින් භාවනාවට වාඩි වී ආනාපානය බලන විට ඉතා ඉක්මනින් හුස්ම රැල්ල නැති වී යන අයුරු දැනිනි. මේ සමගම සිරුර සිරුර ඉතා හිමින් දෝලණය වෙන බව සිතුනි. වරහන් තුළ තියෙන ඊයේ වෙනත් යෝගීකු මේ හා සමාන අත්දැකීමක් විස්තර කරන ලදී. දෝලණය ගැන නොව හුස්ම ගැන රැල්ල ගැන දිගටම අවධානය යොදුවෙමි. හුස්ම රැල්ල හොඳටම තුනී වී තිබිනි. විවිධ සිරුර සිතේ පාලනයකින් තොරව තැබිය හැකි බව දැනින. උදාහරණයක් ලෙස කියනවා නම් සිරුරේ සමහර තැනක මැස්සන් වසන විට එයට ප්‍රතිචාරයක් නොදත් නොදත් නොදක්වා සිරුර නොසොල්වා සිටීමට හැකි විය. සිරුර සෙලවීමට තරමක ආයාසයක්ද උවමනාවක වැඩින. මම මූල කර්මස්ථානයේම සිත තබාගෙන සිත සිරුර නොසොල්වා දිගටම භාවනාව කරගෙන ගියමි. පසුව දනහිසේ ඇති වූ අධික වේදනාවක් යටපත් කර ගැනීමට නොහැකි වී සිරුර සෙලවීමටත් වෙනත් ආකාරයකට හිඳ ගැනීමටත් සිදුවිය. මෙහිදී කිසිම තරහක් ඇති නොවේ. නැවත ඉඳගත් පසුද දිග හුස්ම කීපයකට පසු ඉතා ඉක්මනින් හුස්ම රැල්ල තුනී විය. දෝලණය නැවත දැනීමට පටන් ගත්තේය. මෙම සමාන අත්දැකීම කීපවරක් ලැබුණි. භාවනාවට ආධුනික අයෙකු වන මා මේ ගැන ඔබ වහන්සේගේ උපදෙස් පදමි. ඔබ වහන්සේට නිවන් මාර්ග අවබෝධ වේවා. සිරුවන් සරණයි. මේකයි ඉස්සලගත්ත කීප ටිකයි සංකීර්ණ කරන දුනා මේ සර්වඥාසේ දීලා තියෙන උපමාව බලනකොට උපමාව දුන්නට මගේ තන තීරේ කියලා අපි උපමාව දීලා ඔබ මේ ගනිමු. සර්වඥාසේ දේශනා කරනවා වපල්ලේ අරක් තනතෝකව යනකොට කෙතකට ගියොත් ඒ ගොපල්ලට සිද්ධ වෙනවා කෙටි භෝග නොකා වනාතේ ඉන්න තනකොළ විතරක් අන්න හරක් ප්‍රදත්තු කරනවා. මොකද හරක් හරි කැමති භෝගයට පැටලා කන. භෝගයට පැටලා කෑවොත් මේ හසිය හානි කෙරුවොත් ගොවියන්ගෙන් කුටි කඩ වෙනවා. ගොපල්ලට ඒ නිසා ගොපල්ල හැපිලාම හඳහගෙන ඉන්නවා. වනාතේ කාපල්ලා කුඹරට කොයිමට භෝගයට යන්න තියෙනවා. ඉතින් එතකොට හරක් පාලනයේදී ගොබල නිතරම යෙදිට කටයුතු කරන්නේ මොකද හරක් බොහොම ඉක්මනට බෝගෙට රින්ගනවා. මොකද ඒක නිල කරලා තියෙනවා. ඊට පස්සේ මුද්‍රජානංශය කියනවා මේ ගොවිය වස්සන් නෙලාගත්තට පස්සේ දැන් ඉපනල්ල විතරයි තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී හරක් බලනකොට ගොපලට ඉච්ඡනම හරක් බලන්න ඕන කමක් නැත්නේ. යාට ඉදුමඩ කොටලා පටලවට අහගෙන ඉන්න පුළුවන්. හරකට කැමති කාලා කනවා. අනිත් වගේ එතකොට බෝගේ කන්න එපා. මේ අනාගත විතරක් කාපල්ලා කියලා කියන දෙයක් නැහැ. ඒ වගේ අරමුණ ජීවිත ගියාට පස්සේ සැක තියෙනවා නම් විතරක් භෝගයක් තියෙද්දි තනකොළ කබඩ කුවියක් වගේ යෝගාචරයට ජීවිතක් කියන හරක් වෙනවා. භෝගය අසන් දෙලුවන් පස්සේ යම් ආකාරයකට අරමුණ කවකොට සැහැල්ලුවක් තියෙන වගේ යෝගාචරය සෙල්ලකාරණ භාවනා කරනකොට දෝලණය කිච්චාවයි ආනාපානෙම බැලිය යුතු දෙයක් නැහැ. කිතුවක් කරන යෝගාවචර හොඳ සිල්ලාකාරණ. දෝලනේ වන දෝලනේ බලන්න ආනාපානෙම නැහැ. නැස් වෙනවා නම් වෙනකොට නොගහ ඉන්නව නොගහ ඉන්න ගහලා. ඉතින් වෙනස් කරන ඕන කරලා බලන්න ඉරියස් නොකර බලන්න. මොනම දෙයක් නැහැ. ඉතින් එතෙන්ද යන්නේ මොකද යෝගාවචරයට හරි බයයි මේ. අර වඩාගත්ත සතිය මේ වගේ පොඩි පොඩි වෙනස්කම් වලට කැදෙන්නේ. අනේ කැදී කියලා සැක හිතෙනවා නම් ඇත්ත තමයි නේ ආනාපානෙම බලන්න. ඉතින් වෙනස් කරන්න බෑ හිතා. නමුත් භාවනාවේ ඉදිරියට යන කර්තියෝගාවට මේ වගේ සීමාකාරී සාධක තියෙන්නේ සැකමසු මනසට විතරයි. සැක නැත්තම් හරකට ගන්නවෙද මනාතිකාවක් දෙනවා, ඉක්මනටකාවක් දෙනවා. ඉතින් මේක යන්නේ සදාචාරවාදී. සදාචාරවාදී හැම වෙලාවෙම ගෝයන් කපලා තියෙන ගෝයෙ මේ හරක් අනාථ විතරක් කියන්න. ඉතින් ඒකවල දිනුවක් එන්නේ හිටියේ. ඉතින් ඒෂා මෙතන අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරය සිල්ලක්කාර ගතිය නැත්නම් රැඩිකල් විදියට මේක දිහා බලන ගතිය සමහරුගේ ජම්මින්ම තියෙන සමහරට ඇත්තෙම නෑ. ඉතින් ඒ ඇත්තෙම නැති කෙනාට භාවනා කරන්න බෑ කියන එක නෙමෙයි මේකේ තියෙන්නේ. එයා නිතරම ඇස්මැල්ලේ තියාගෙන මූල කරපස්තන. හරියට භෝගෙලක් ඉද්දී අරක් කරනවා. සබකසේ දිනුක මාන මනිතෝ බොහෝම සාර්ථකයි. ගොයම කැපුවට පස්සේ භෝගය අස්කරගත්තට පස්සේ කපන ගොයම කපන ගොයා අර කරන්නේ ඇත්තේ කියලා ගෙලවලා බලන්න මං කියන්නේ මේ නන්දු කරවර නෙවෙයි ඒ සත්‍ය කැඩෙන්නේ ඉරියා වෙනස් කරලා බලන්න ඒ සත්‍ය කැඩෙන්නේ ඒකට පේනවා අර වගේ මේ භෝගේ තියෙද්දි හත් බලන ගතිය ඇත්ත තමයි නැත්නම් මුටි කඩනවා. නමුත් ගුවන් අස්සන්න නෙළුවට පස්සේ සතිය ඉතිරි බොහොම සෙල්ලක්කාරයි. මොන જાතියේ සලබලයව කැඩෙන්නේ මට්ටමට එනවා. අන්නේ විශ්වාසය නැත්තම් එයාට හැම වෙලාවෙම මූල කර්මස්ථානේ සරණයි. සමහර වෙලාවට උත්සාහ කරනවත් කරන්නේ. ඒ තරමටම ඥානපාන කියලා කියන්නේ කන් කිරිබිම් වල නැට්ටක් වගේ කියලා හිතන්නේ. දැන් මේක මම ඇගිටලා ආවට පස්සේ ඒක පදම් කරපු අහංකැලක් වගේ මොනවා කරුවත් වෙන්නේ නැහැ. ඒ නිසා පොළ අවශ්‍ය නැහලා බල බලන්න. ආයෙත් බලන්න ආරම්භ කියන පස්සේ අර වාගෙම සාන්තික තත්ත්වයට එන්න පුළුවන් නම් අර වගේ ධම්මපදේ ගහලා කුසිති දැන ගහලා වගේ ඉන්න ඕන කමක් නැහැ. අන්නේ එතන ඒ භාවනාවේදී අපි කියමුද සෙල්ලම් කරලා භාවනා කරනවා කෙලෙස් වලට බය වෙන්නේ. ඉතින් ප්‍රධාන කෙලෙස් මොකක්ද නැහැ සැකේ විතරයි. භාවනාව මේ ඉදිරියට යන්න දෙන්නේ නැත්නම් සැකේ ඒ නිසකව යන්න භාවනා පොතතර බලලා භාවනා නොකර භාවනා කරලා යම් තැනකට භාවනා නැගිටලාවට පස්සේ සතිය ආවපස්සේ යටි සිල්ලක්කාර අභ්‍යාස ටික දුන්නේ නැත්නම් කොල්ලෙක් හැදුවා වෙනවා කෙල්ලෙක් වගේ එතකොට ඒක පොල් කාරණ කියන දන්නේ නැහැ වතුරට පීනන දන්නේ නැහැ අම්මට තාත්තට බයින් වෙනවා ලොකු උනාට පස්සේ කොල්ලෙක් හදන්න කොල්ලෙක් ආ දැන් ඒක කෙල්ලෝ කරේ පොල් ඒ නිසා ඒ වගේ සෙල්ලක්කාරව යනවනම් මේ මේ භාවනා ඉච්ඡනකල් කර කර ඉන්න ඕනේ මේ කරන්නේ නැත්තේ මේ තමන් තමන් පිළිබඳව සැක එහෙම නැත්නම් මේ සදාචාරවාදී බලනවා ඉතින් මේක නම් මේ සතියේ සෙල්ලක්කාරකම් කරන්න දෙන්නේ ඒකට සතියේ රැඩිකල් වාදී වර්ධනයක් වෙන්නේ ඉතින් ඒ තාකල් මෛත්‍රී බුදුහාමුදුරනේ ආවුදුහාමුදුරනේ කමුතිනි ඔක්කක් කරන්නේ තමන් පිළිබඳව තමන්ට තියෙන සැකේ තියෙන්නේ ඒක නිසා මුටක් මේ කල්ල කැටිච්චාවයි අතපය කැටිච්චාවයි අන්නලවලද මොකක්ද ඒ නිසා පුරකමක් තියෙනවා උත්සාහ කරලා බලන්න එතකොට තේරෙයි වැඩිම භාවනා සිද්ධ වෙන්නේ ඉතිරිලා වැඩවල වාඩි වාඩි වෙන්නේ නැහැ වාඩි වෙලා තියෙන්නේ නිකන් මේ පොරකල්ලා හිටින්න ඉතින් ජීවිතේදී ඕන කෙනෙකුට කියන්න ඕන જાතිකින් බෝල ගන්න දාන්න කියලා කුළු කුළු වෙලාවේ සික්සර් ගන්න. ඒකකොට හොඳ ක්‍රිකට් කෙනෙක් වෙනවා වගේ බලන අල්ලනවා. ගරුකටයුතු ස්වාමීන් වහන්සේ බුදු ගුණ මෙනෙහි කර කයෙහි විසරු බව සිතමින් සමට මෙත් වඩා හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කරමි. එහි විනාශ වීම පිළිබඳව දිගින් දිගට සිහිය පවත්වාගෙන යන විට සිරුර දෙපසට පැතිරෙන ස්වරූපයක් දැනිනි. වරහන් තියෙනවා මිට පෙර විනීත මෙවැනි ස්වරූපයක් දැනෙන. තවදුරටත් හුස්ම රැල්ල කෙරෙහි යොමු වෙමින් සිටියේදී සිරුරේ සැහැල්ලු බවක් දැනෙනවා. සැහැල්ලු බව වඩ වඩා දැනුණු අතර දිගටම හුස්ම කෙරෙහිම අවධානය යොමු කෙලිමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. වැඩි වේලාවක් සතිය තියෙන වැඩේ කරන්නේ සතියේ මේ වචනේ පටන් ගන්න මම බුදුගුණ භාවනා කරා අසුබේ කරා අයිති කරා කියලා නිකන් පෑන් අවශ්‍ය කරන එක. අරමුණ බුදුපත් වෙච්ච තැන ඉඳලා කතාව කියන්නේ. මේ මේ කායි කියලා කියලා හදගොත් දැන් නොකායි කියලා හදගොත්. තමන්ට මගේ කායට හිත ගන්න පුළුවන් තැනදී තමයි කතාව පටන් ගන්න. ඒක අත්‍යවශ්‍යයි. ඒතරතුරු විතරයි නඩුවට අදාළ. ඊට පස්සේ මොන මොන කෝලොක්කොත් එක දෙක කාලාද කියන එක එක කාගේ උද්දලික දෙයක් එකක් කරවයි කියලා විශේෂ ලකුණු හම්බෙන්නේ නැහැ. නොකරයි කියලා ලකුණු කැපෙන්නේ නැහැ. ඒ නිසා මේ අල්ලගත්ත කමෙන් කියේ අරමුණත් එක්ක මොනට මොන දාලා ඉන්න පුළුවන් වෙලාව වැඩි කර ගන්න වැඩි කර ගන්න සතිය අරමුණත් එක්ක ඇසුර වැඩි වෙනවා. මෙහෙම එකක් මම කියනවා ඒක මේ කෙනෙක් ඉඳකට නෙවෙයි. ඔය මුලින්ම කියන විනාඩි දෙක තුනක් මොකොත් නැතුව අරමුණට දැම්මම ඔයිටත් වැඩි ජාවයක් තියෙනවා හිතේ. ඒ උරොක්කෘති කරන වෙලාවේ තමයි හොත්තම ශක්තිමත් විලාව. ඉතේ කියන හොත්තම චාර්ජක තියෙන වෙලාව ඒකදී වටවලල්ලා යනවා නම් අත්‍යවශ්‍යම යන්න ප්‍රශ්නයක් නැහැ. තම කරලා බලන්න. මේ මේ වගේ වැඩමුළුවක ඉන්නකොට එන පූර්වකෘත්‍ය අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය නම් කරනමයි දීප විරුද්ධත්වය. නමුත් අනවශ්‍යයි. දාලා බලන්න දාපු ගමන් අල්ලුවන. පටන් ගන්න වෙලාව ඉඳලා පුතුම ජවයක් තියෙනවා. මේ හිතේ වටවලේ රවුම ගහලා එනකොට හිත ටික හේම වෙලා තියෙන හිම්බත්. ඒ වෙනතුව පටන් ගන්න බලන්න. එතකොට පිටත් පැටි වෙලාවක් අවදිමත් සතියේ අරමුණත් එක්ක ඉන්න පුළුවන් වෙයි. ඒකට භාවනා පරියන්කේ ලැබෙන මේ විපස්සනා දැකී වැඩි වෙන්න බලනවා. ඉතින් පුළුවන් තරම් මේ මුල් විනාඩි සල්පය ඒ මේ හලාපන්න නැතුව කෙලිම බාහනට දාලා උත්සාහ කරනවා. ගරු ස්වාමීන් වහන්සේ දිනපතා පැය පමණ කාලයක් සක්මන් භාවනාවේ ඉන්පසු පරයන්ක භාවනාව දෙදෙනි. ඇති සෑම දිනම වාසයේ ධර්මදේශනාවක් ශ්‍රවණය කරමින් සක්මන් භාවනාව ආදේශහ පොළව අතර ස්පර්ශයට පිට යොමු කරමින් ආරම්භ කරමි. විනාඩි 40ක් පමණ ගත වන විට ශරීරයේ ධන විසින් පහළ කොටස උඩ කොටසින් ස්වයත්ව ගමන් කරන ආකාරයට එනි. පරයන්ක භාවනාවේදී මම දැන් මෙතන ලෙස ශරීරයට සිත යොමු කළ විට ආනාපානයට නොගොසින්ම කය තැන්පත් වී ආස්වාස ප්‍රස්වාසය සමරස වේ. තවදුරටත් කායත සිතස යොමු කරගෙන සිටින විට සිත තවත් පහළට කිනා ලෙස කිසිත් නැති නිශ්චල තැනකට පැමිණේ. ඉඳහිට එකිනෙකට සම්බන්ධ නැති සිතවිලි ඔස්සේ සිත ගෙවගියද නැවත ඉබේම ඊට සඳහන් කර හිස්තැනට පැමිණේ. ගරු ස්වාමීන් වහන්සේ මෙසේ සක්මණේදී හා පාඨකයේදී පුරුකරනා සතිය ඉදිනදා ජීවිතයට බලපාන හෝ භාවිතා කළ යුතු අන්දම ගැන මට පැහැදිලි නැත. ඔබ වහන්සේ ධර්ම දේශනාවලදී කමසහන් සුද්ධක නමස්කාරවලදී ඔබ වහන්සේගේ වචනේ දුත පාට ඇතුලේ තියෙනවා අභියෝගය තියෙන්නේ ඉඳගෙන සමාධිය ගන්න එකේ නෙවෙයි ඒක අරගෙන එළියේ වැඩ කරන එකේ යයි කීප විටක් යයි බොහෝ විට සඳහන් කරනවා මට ශ්‍රවණය වී ඇත මේ උදාහරණ කීපයක් මගින් පැහැදිලි කර දෙන ලෙස নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. මේක රටෙන් පටන් ගන්නකොට නිකන් ආලවට්ටක් තියෙනවා පැයක් සක්මන් කරනවා පැයක් පරියක් කරනවා කියලා. ඒක මොකක්වත් නෑ පරියන්කේ නම් පරියන්කේ මුදුන්පත් වෙච්ච තැන ඉඳලා රචනය පටන් ගත්තා නම් මේක ඉතින් සක්මන කරනකොට වැටෙන දේ පටන් ගත්තා නම් අර කලින් කරපට ඉදිම ලකුණු ලැබිලා නැහැ. අපේ යුනිවර්සිටි එකේ ඉන්නකොට දිග උත්තර ලිව්වහම උත්තර බලන්නේ කියනවා අනිකෝදෝ කියලා බැනලා දිග උත්තරට වැඩි ලකුණු දෙනවා කෙටි උත්තරට අඩු දෙනවා කියවන්නේ නැහැ අනිකෝදෝ කියලා තමයි මම මෙහෙ මෙట్లా ලියන්න කියලා තියෙනවා ඒ වැඩන්නේ අරමුණු වැඩ ඉස්සරහට කියනවා ඒ ජීවිත වැඩ සඳහා කරනකොට දවසේ වැඩ දෙක තුනක් තමයි තනියම කරන වැඩ දෙක තුනක් කරගෙන බලන්න ඒ භාවනා දෙක කරන්නේ මම කිව්වේ දා මම කිව්වේ දත් හදින් ඊට පස්සේ වැසිකලි කරන එක ඊට පස්සේ කැසිකලි කරන එක ඒ කැටගරින් එකේ විස්තර ලියන්න බෑ ගඳ ලියන්න එපා යුතුයි. ගඳ ලියුවොත් එහෙම ලේපත් කරලා ඒක දාන්න වෙනවා. ඒක මිනිස්සෙක් කියනවා මේ සුපර් මාකට් එකක් හදලා තිබුණාලු මේ මේ බඩුව ළඟට යනකොට මේ බඩුවට අදාළ සුවඳ එනවා. කිල් කිල් කටහඬ ගාලේ සුවඳ එනවා. ඉතින් ගියාම තුන මහා තුරු මිනිස්ත්‍රියට යන ගියාම කුස්සික සුවඳ එනවා. ඉතින් මේ මනුස්සයෙක් එතන ඒක টয়ලට් පේපර්ස් ගන්නමයි යන්නේ නැහැ කියලා. අර ස්වාමීන් වහන්සේ විකිත ප්‍රශ්න පවරයි. අවසරයි සම්මාන සුදේ අධ්‍යාපනයේදී අනන්තයෙන් ඉතින් ඔයාලගෙන ඉන්නකොට මොකක් වෙනස්කම් දැනෙන්න ගත්තා. දිගට හුස්ම ගන්නවා. එහෙම ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්නවා දැනෙනවා. ප්‍රාශ්වාසය පටන් ගන්නවා කියලා ඒ දෙකේම දැනුම් නැහැ. ඊට පස්සේ දිග කොට ඒව බලබල ඉන්නකොට මේ ටික වෙලාවකින් දෙවියන් වෙනස් වුණා මට මේ වෙනස් වුණා අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ මම බලන්නේ නැතුව ඒ වෙන එක බලාගෙන ඒවට නම් දෙන්නේ නැතුව හිටියා. දිගද කොටද මුකුත් හොයන්නේ ඒ විදිහටම බලාගෙන හිටියා. එතකොට ඒ වෙලාවට වෙන වෙන අනුමාවට ඒවට ඒව දැනෙනවා විතරයි සත්‍ය නැහැනවා. ගොඩක් නම් දැනෙනවා වුණාට මේ අර විදිහට ඒ ආනාපානෙම හිත දෙවුණා. ඉතින් මේ විදිහට තමයි පාරයන්ක භාවනාව ගියේ. එතකොට සම්මන් කරනකොට මේ ටික වෙලාවක් යනකොට මේ දැනෙනවා විතරයි මම දැනන්නේ මම දකුණ කියලා නම් නම් දීලා එම මේ ටිකක් අමාරුයි මම දෙලුවේ මෙතන ඉඳලා අතෙන්ට යන්න ඕනේ යන ටිකට කොහොමද හිත තියාගන්න ඕනේ කියලා ඊට පස්සේ මට දැනෙන්න ගත්තා මේ නිකන් දැනෙනවා දැන් අකුරක් දැනෙනවා කියලා තවත් නැත්තම් දැනෙනවා විතරයි මට ඒක කියන්න දෙන්නේ ඊට පස්සේ තමයි හරි දේශුණා මට වැඩේ ඒක බල බල හිටියා මොකද්ද මේ දැන් දැනෙනවා විතරයි අර මම කම්පයර් කරුවා කලින් තිබ්බ ඒවා චෙක් කරගෙන ඉතින් ඊට පස්සේ ටිකක් කළා යනකොට මට මේ දැනෙන එක නැති වෙනවා කියලා තේරුණා. ඉතින් දැන් මේ විදිහට මට දවල් මේ දැන් වෙනකන් සක්මන් කරපු ටිකටම මට ඒක තියෙනවා. මේ විදිහටම දැනෙනවා. ඒකට මට මේ මුකුත් අතෙන්ද දුර යන්න ඕනේ පැයක් ඒවා කීප ඒවා ටික සේරම නැති වෙලා ගියා. නිකන් දැන් අන්නසාරාවට යනකොට උනා නිකන් ඉබේටම දැනෙනවා මම ඒක බලවල තමයි ඒ විදිහට දානේ ගන්න බලාවේ සියවස යක් මේ දේ ඕනේ නෑ සමාන බලාවට පිටම ඕක. අල්ලනකොට අතටත් ඒ විදිහටම දැනෙනවා. ඉතින් මොකක්ද ඒක? මේකට ඇත්තටම භාවනාවේ හිතේ දිනොත් එක බලලා හොඳ ලස්සන විග්‍රහයක් තියෙනවා. නමුත් ඒක අතර දීලා නිදර්ශනයක් වශයෙන් ගත්තොත් මුත්‍තිකට හාල්ට් එකක් දාලා වතුර ටිකක් දාලා පින්නන බලව කාටද මේ හාල් මේ වතුර මේ මුත්‍ය කියලා. අලිපීටි පඩ පස්සේ හාලි වතුර එකතුන කැඳ වුණාට පස්සේ කොහෙද හාල් කොහෙද වතුර කියලා පෙන්වන්න ඒකට අර ලස්සනට පෞද්ගලික ලක්ෂණ වශයෙන් පිටු මේ රතු ආර මේ වතුර කියලා තිබුණික කැඳ ගෑවුනාට පස්සේ බලන්නට කෙනෙකුට නම් තේනවා ඒකම තමයි. ඒක උඩ කියලා කියනකොට ඇඳි ඇඳි ගෑවෙනවා. ඇඳි ගෑවුනාට පස්සේ හාල්ලටි පෞද්ගලික ලක්ෂණ දෙතිලා. වතුර තිබුණ වතුර ලක්ෂණ නැති දෙක කැඳක් බවට පත් වෙනවා. ඉතින් මේ කැඳක් බවට පත් වීම තමයි පොඩි තිබ්බට පස්සේ වෙච්ච පරිණාමය මේකට පාකී කියලා කියනවා පාක. ඇහෙනවා කියලා බුදුහාම පාවිච්චි කරනවා. ඒ වගේ තමයි අරමුණ සතිය යොදපු ගමන් කාලය වතුරට එන්නේ. බලාගෙනම කැදෙනවා. ඒක ඔක්කොම ගොඩියක් වඩපත් වෙනවා. ඉතින් මේක මේ හින්දි ගෑවෙනවා කියලා සිංහල වචනේ සාප වචනයක්. ඒ හින්දි ගෑවිලා බල කියලා කියන නාශමාකෝ කියන්නේ ඒ ඒ සාපෙට කියන්නේ. ඉතින් මේ සාප යෝගාචර සිද්ධිය. සිද්ධ වෙනකොට යෝගාචර භාවනා දාලා යනවා. මේ සතිය කැඩිලා එහෙම නැත්නම් මේ ලස්සනට හාලිය වතුරට දුන්නේක දැන් ඇති ගෑවිලා ගිහිල්ලා කියන නමුත් මේ සුජානංශ අපිට පෙන්වන්න ඕනේ ඔය ඔය ආලිවතර කියන එකමයි කැඳ ගෑවිලා තියෙන්නේ හැඳි ගෑවිලා තියෙන්නේ ඒ හැඳි ගෑවිලා ගියාට පස්සේ මේකට හාල් කිව්වත් වැරදි වතුර කිව්වත් වැරදි වෙන නමක් ඒ වගේ ඕනම වස්තුවක් දිහා බලනකොට අපි දීලා තියෙන නමයකට ගැලපෙන්නේ නැහැ කියලා තියෙනවා. අපි යමක් බලලා බලපු ගමන් හිත ගත්තොත් ඒකට ඒ නම කියන්න පුළුවන්. එක සැරයක් බලලා ගත්තොත් ඒ නම ගැලපෙනවා. ඒක දිහා බලන්නේ හිටියොත් ඒ නම ඒකට ගැලපෙනවා. ඒ නිසා අපි සංඥාව අරමුණු මාරු කරද්දී සංඥාව පිටවන්න පුළුවන්. එකම අරමුණක් දිගේ මක් කියලා බලනකොට ඒ සංඥාව විපරිණාමයටපත් තමයි ඒක අපි වෙහෙස කරනවා. අපේ කියන දැනුම බාධාවක් වෙනවා අපට. මොකද අපේ දැනුම කියන සංඥාවත් හේතුකා. දැන් මේ බලන ඉන්න අරමුණ හැඳි ගෑවිලා අකබල මොකක්වත් නැතුව සංකතියක් වඩපත් වෙනවා. ඉතින් එතෙන්ට යන්න වැඩි වෙලාවක් නැහැ නේ යෝගාවදනම් යෝගාවචර එතෙන්ට යනකොට වමනේ දාලා බය වෙලා සංකෝප සාදාල නැගිටලා යනවා. මේ උනේ මොකද්ද කියලා කියන්නේ. ඒක ඒ ඇඳි ගෑවෙන කැඳ ගෑවෙන එක බලන්න ඕනේ කියලා වෙනවා. ඒ තියෙච්චි භාවනාවේ ඉදිරියට යන්න නම් කමඨාන සුද්ධ විය යුතුමයි. කමඨාන සුද්ධ වෙන්නේ නැත්නම් යෝගාචර ආයෙත් කිහිලා ආයෙත් කාලියවසරකින් තන බල බලයි. එනත හයිය හුස්ම ගන්නවා. ඉතින් මේක දැකලා මේ පෞද්ගලික ලක්ෂණ පිළිච්ච එක පොදු ලක්ෂණේ බාටපත් උනායි කියලා පොත්පත්වල කියන්නේ. ඒ පොදු ලක්ෂණේ බාටපත් උනත් හිත වට ගන්න නැතුව නම් කරන්න බැරි වුණාට මම මේ අත්දැකීම අඩුවක් නෑ. සතිය දියුණු වෙලා තියෙන්නේ. ඒක නිසා මේ කියෙද්දි ඉදිරියට යන්න තමයි අපි මේ දෙක කල මේ ඉඳගෙන භාවනා කරලා හිත හැදුවේ. ඔය මෙතෙන් ගියාට පස්සේ සැකේ පොදවොත් බයවදුනොත් අනිශ්චිතතාවයක් ඉවතුනොත් යෝගාචරය ආය ආය මේක වැඩි ඇටකුණා කර ගන්නවා මුලට අදිනවා ඒක තමයි පුතඥයෙන් වැඩි භාවනා කරන කෙනා ඒ වගේ විපරිණාමයක් අපේක්ෂා කරනවා ඒක සක්මන් කරනකොට වම දක්න වශයෙන් පින්බින් වශයෙන් දැකලා සක්මන් කරපේක අන්තර උණු ගිජි වශයෙන් සක්මන් කරනවා දන්නවා වමද දකුණද කියාගන්න බැහැ ඒක උනන්දු කරගීම පිසි කියන්නේ මම දක්න වශයෙන් මෙනෙහි කරන තා සක්මනක් සිද්ධ වෙන්නේ කොයිලක් හරි අනායාසයෙන් gediy පිටින් යන වෙලාවට විතරයි භාවනාවක් වෙන්නේ තමන් බලහින අරමුණ විපරිණාමයක් වඩපත් වෙලා අරමුණු විපරිණාම සත්‍යකදේ නැතුව කරගෙන යන්න පුළුවන් නම් භාවනාවක් වෙනවා කාම අරමුණ මේ මම දක්වන්නේ මම දක්වනවා මොහ ආසත් ප්‍රසවාසී මොහ ගුණක දාගාසේ පේනවනම් තාම වාහනේ පාට දාගන්නේ තාම වාහනේ තියෙන ගැටෙන්නේ තාම එන්ජින් එක ස්ටාර්ට් කරලා යෝන එක විතරයි කරන්න ගමන පටන් අරන්නේ. ඒ නිසා එහෙම වෙනකොට හැඳි ගෑවිලා, කඳ ගෑවිලා, පරිදි පරිණාමයේ තේරිලා පුදුම විදිහට තමන්ගේ අවශ්‍යත්වයට අභියෝගයක් වෙනවා. සක්කාය දිට්ඨිය හිල්ලුකක්. අමාන්නයට ලොකු අභියෝගයක් වෙනවා. සුෂ්ණා කරන්න බැහැ. තණ්හාමාන දිට්ඨි පළවෙනි වතාවට මත ගැවිලා යනවා. ඒකෙදි ඉදිරියට යන්න ඕන කරා. ඒ නිසා මේක හොඳ දෙයක්. විශේෂයෙන්ම නේවාසික භාවනාවක් වුණා නම් මේක විදිහට උගාවක් ඉක්මනට දක්ෂ විදිහට වෙන්න පටන් ගන්නවා. ඒක මොකද අතුරු අතරමඟ කැරිලක් වෙන්නේ නේ. ආපු ගැම්ම දිගට යනවා. ඒකෝට යෝගාවචන අනිදාසික ඉඳලා මෙනී කරපර දඟලන්න ඕනේ. අර බෝඩ් එකේ ඉන්නවනේ. බාහමෝට දාපු කමන්නේ. හැඳි ගෑවිච්ච තැන තමයි පටන් ගන්න. ඒක බාධාවක් කරන්න යන්න එපා. ආයහන පණ මිනිස්සු ගාමිනී කියලා බැරි වුණා. එහෙම නැත්නම් මේ බුදුදෙන් වල මම ආශාසස්සස්සත් දැක්කේ නැහැ කියලා චෝදනා කරන්න ඕන තමයි. වෙන්නේ සංකතියත් එක්කම සංකතියත් එක්කම විදිහකයි. ඒක නිසා එවැනි දෙයක් භාවනාවේදීපත් කරලා මේ ගත්ත ගැම්ම මේක ඇති කරගත්ත Java නඩත්තු කරන්න උදාහරණ දුරට ගියාට පස්සේ තමයි මේ ගැන්නේ. ඊට පස්සේ ඒක කැඩෙන්න නම් වැඩි වෙලා යන්නේ. ඒ නිසා අපේ ජීවිතයට අවශ්‍යස් කරගන්න ඕනේ. ඒ හදාගත්ත ගැම්ම, ඒ හදාගත්ත ජාලය මේ කතාවතා කරලා ප්‍රශ්න විලාගෙන ඉතනක් කරගන්න නැතුව, කායලෙද කරගන්න නැතුව, ආහාර පද්ධතිය, නාන පද්ධතිය, නිදි ගන්න පද්ධතිය වෙනස් කරන්නේ නැතුව භාවනාවට යන්න. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න අපි පින් කරලමයි. අපිට මේ ඔක්කොම තියෙදි කවුරුහරි ඇවිල්ලා මොනවාරි කියනවා. ඒව නැත්තම් බඩනක් කරනවා. ඒ නැත්තම් අහිස්සරක් කරනවා. එතකොට අර ඔක්කොම එහෙම පිළිගන්නවා. දේශය වේදී වෙනකොට ඒකට අනුග්‍රහ කරන්න මේ ලැබිච්ච ගැම්ම නිසින්ින්ද යන්න ගොඩක් පින් කරලා තියෙනවා. එහෙම නැත්නම් අතක තියාගෙන මේ ආත්මෙදී මොනම හේතුවක් නිසාවත් වෙන කෙනෙක් බරවන්න. ඒ වෙනසට අනාථ යන්න. ඒකලි වෙලා වෙන කෙනෙකුට උදිකලාව දීමින් වෙන කෙනෙකුට නිසාද බහරේ දීමින් වෙන කෙනෙක් කාමචරය නොකර සිටීමෙන් අපි පිනක් කරගන්නවා මත්‍යදී අවිවාහනකට මැස්සෙක්වත් කන්න එක. නැත්තම් මැස්ස උනත් කරන්නේ මේ අනාකන කාර්යයකට පැගිලි ගන්නකේ අකුසලයකට තමයි. ඒ නිසා මේ වැඩමුළුවකින් උඩ කියලා කිසි කෙනෙක් කිසි කෙනෙක් කාමචරය කරන්න බෑ කිසි කෙනෙක් කිසි දුක දෙන්න යන්නත් එපා. දෙන්න දෙයක් කාල කරපන්. දෙන්න බැදරක පුතිය වෙන්න. ඒකලම ගැම්ම ගෙනියන එකයි කරන්නේ. පොළොව හොල්ලන්නකන් තේරෙනවා. විනාඩි 20කට තියෙනවා කාල වේලාව වාචික ප්‍රශ්න ඉදිරිපත් කරන්න අදහස් කරගෙන ඉන්න කවුරු ඉන්නවද? අපි ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මට හද සීය තියෙනවා. එතකොට මේ මම වේදනාව විතරක් ඇති වෙනවා. ඔය මේ හිසේ හැම ආයතන වලම එතකොට ජීවින් හැකිනීමක් ඇති වෙනවා. ඉතින් මේ ඒක මේ බලන්නකොට එතකොට මල් පුදකලොත් එන්නේ ඒ ඒ විදිහටම ඒව ෆික්ස් කරනවා. මට ඉන්නවා සුදුසක් වගේ. මේකේ අවස්ථා තුනක් විස්තර වෙනවා. ඉන්දියානු කී බලනකොට වේදනා දැරීමක්. බණහන් කොට මේ වගේ හිඟේ සම්නිවේදන වේදනා දැනෙනවා. මල් පූජා කරනකොටත් වේදනා දැනෙනවා. මට දැනගන්න ඕනේ මේ දැනෙන වේදනා නිසා මල් පූජා කරන වෙලාවේ වේදනාවෙදී මල් පූජාවට බාධාවක් වෙනවා කියලා. බණහන් වෙලාවදී මේ දැනෙන වේදනා සංවේදන නිසා බණ හිම්මට බාධාවක් වෙනවා. ඉන්දි මහකිලින් බල බල ඉන්නකොට දැනෙන මේ වේදනා ඉන්දි මහකිලින් බැලීමට බාධාවක් වෙනවද කියලා මට දැනගන්න. බාධාවක් වෙන්නේ නැත්නම් ඇයි මේ වේදනාව ගැන මෙච්චර කතා කරාට එක වචනයක්වත් පිළිගීම හැකිලිම ගැන කතා කරන්නේ නැහැ. මේකලේ පේනවා කියලා ඒ නතර කරන්නේ. වේදනාව ගැන එක ටික කතාවක් තියෙනවා. ඒක බාධාවක් වෙන්නේ නැත්තම් ඒ පිළිගීම හැකිලිම වේදනාවක් නැතිකොට කොහොමද වේදනාවක් තියෙනකොට කොහොමද කියලා වෙනසවත් අඩු ගන්න කියන්නේ. ඒක තමයි මේ බිම්බි වැක්කම සලකුවා වෙන්නේ. ඒක තමයි අනක්මේ. සතියේ සලකුවා වෙන්නේ දැන් මේ අපිට දීලා තියෙන වැඩේ තියෙද්දී අලමු ගෙදර ගැන තමයි කතා කරන්නේ. විද්දෝල වේදනාවක් ගැන කතා කරනවා. ඒ නිසා ඒ වගේ වැඩවලදී අපි අර ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ නොසලකා මේ කරදරවලට වැඩි විලාද ගන්නවා කියන කියන්නේ අපි ඒ කරදරවලට ආවඩනවා. කරදරවලට ස්තුති කරනවා. ඒක නෙමෙයි අපි කරන්නේ. මේ කරදරදී මට පිම්බීම හැකලින් බලන්න පුළුවන් පිම්බීම මට වැටුනේ මෙහෙමයි. හැකලින් වැටුනේ මෙහෙමයි. මට බනවනකොට සත්‍ය වේදනාවක් ඉතිවිලි අනිත් විදිහට දැනෙනවා. ඒත් මට අර කහණින බණේ අන්තර්ගතේ වැටෙනවා. අම්මා පූජා කරනකොට මට කයේ වේදනාවක් දැනෙනවා. ඒත් මම මල්ලට අත ගන්නවා මන් දන්නවා. වඳිනවා මන් දන්නවා කියලා කරදා කරන ප්‍රධාන කෘත්‍යය ගැන විතරයි අපි කමඨාන් මාතාවට දාන්න ඕනේ. ඒ වෙනකෝ ඉදිරිපත් කරන ක්‍රමය නේද? ආ ප්‍රතිස්නලබිච්ච කෙනෙක් කරනවා. අතිරේක කාලේ තේරු සම්බන්ධව මතක් කරන්නේ. ඒක නිසා වරතුරු දෙන්න ඕනේ. වේදනාවෙන් ඉස්සලා පිටින් නැගීම කොහොමද මට වැටහුනේ? වේදනාව තියෙන්නේ ඒක බාධා නෙවෙයි නා. කොහොමද වැටුනේ කියලා කිව්වනම් යන පුළුවන් වුණා නම් බහන වගේ මට්ටම් තුන හතකින් පැනලා ඉස්සරහ. ඒක පිම්බීමේදී මොනවද ඒ වගේ ඔය කියන අනිත්‍යතාවය වශයෙන් මොකද වැටෙන්නේ පිම්බීම වෙලාවේදී මේක හැකිලිම නෙවෙයි මේ පිම්බීම කියලා තමයි දැනගන්නේ මොන අත්දැකීමෙන්ද මොන අත්දැකීමෙන්ද පින් වෙන වෙලාවේ මේක පින්වීම මේක හැකිලිම නෙවෙයි කියලා තමයි දන්නේ ඕක. නතරලි නැලි නතරලි. එතකොට මේ පින්වීමේ නතර වීම කියලා දැන් මොකෙන්ද දැන් කොහොමද මම පිළිගන්නේ මේ දැනම කතා කරන දේ කියලා කියනවා කියලා. මට ඕනේ අන්දකින්. ආවනා විදිලා ඉන්න පුතේ. වෙලාවක් යනකොට එතකොට ඒක සාමාන්‍යයෙන් එකපාරට නැති වෙනවා. මට පස්ස නැති වෙන එකක් තිබා මට වේදන දෙකින්දීම ටික වෙලාවකට ආනපන්නේ හරහව එන පිම්බෙන වෙලාවේදී පිම්බීම කියලා ගන්න එක මොකක්ද? දැනෙනවා කියන්නේ මේක මට තේරෙන්නේ නැහැ කියලා මම කියනවා. මොකින්ද දැනෙන්නේ? මේක ඇකිලිම නෙවෙයි. මේක පිම්බීමයි කියලා. මේක ආශ්වාස ප්‍රශ්වාස නෙවෙයි. මේක පිම්බීම කියලා මොකෙන්ද Taman මේෙන් කළා කියන්නේ. දුරු මොකද වෙන්නේ? උදේ වෙන්නේ කාට? වේදනාවේ පිම්බීමේ වේදනාව හැකිලීමේ වේදනාවේ වෙන්නේ කොහොමද? හරියට වෙන එකකට මම අභියෝග කරන්න මට තේරෙන්නේ නැහැ. ඔය කියන වචනේ මට තේරෙන්නේ නැහැ. ඒක තමයි අහනාංශුද්ධ කරනවා කියන්නේ. පිම්බෙන වෙලාවේදී මම දැන් හොඳට පිම්බීමේ සතිය තියෙනවා කියලා දන්නවනම් මට මෙන්න මේකෙන් තමයි පිම්බීම ගන්න. උදලේ තදවීමක්, තෙරපීමක්, ඉස්සීමක්ද, පාක්කීමක්ද කියලා. ඕක කියන්න ප්‍රශ්න කීයක් අහනවද කියලා බලන්න. ඒකෙදි කියන්නේ ඔක්කොගෙම හැටි කවම කවදාවත් කිව යුක්ත කියන්නේ වටේ ගෙනියනවා. මේක හරියට වෙන්නේ අවදින ගහ ගන්නවා. ඒක ගහ ගන්න ඕනේ කම්පා සුද්ධ කරන ගානට පිම්බෙන වෙලාවේදී මට පිළිගීම උදරේ දැනන ඉස්සිම දැනගෙන කවදා ප්‍රශ්නන්නේ ඕක ලියා ගන්න බැරිකම නිසා ඕක කියා ගන්න බැරිකම නිසා ඕ මේ කියමනේ තමයි රමටහන සුද්ධ කියන එක තේරුම් කරලා දෙන්න කොච්චර කලයි ඒකීදී ගොතෝ තියෙන වේදනාව ගැන ඉන්නවට පට්ටන්තර දේශනා කරනවා නිසා අනිත් දවසේ දීනකොට මතක තියාගන්න පිළිගීම හැකියි නා පිම්බෙන වෙලාවදී මට දැනෙන උදරේ මට දැනෙන ඉස්සීමක්, මට දැනෙන සැහැල්ලීමක් කියන කාරණා විතරයි කරගත්තේ. ඒකට හැකිලි වෙලාවේදී උදරයේමද දැනෙන්නේ මොකද්ද දැනෙන්නේ? ওই ටික කිව්වනම් වේදනාව මගහරවල යන්න ලොකු රජමාවතක් හම්බෙනවා. මේ වගේ කියන්නේ කොච්චර පැකිලෙනවද කියලා ප්‍රශ්නේ අහලා ඔහොම බිම උලනවා. කියෙන්නේ නැහැ. මේක තමයි කෙලස් කියන්නේ. මෙතනයි මාර්ගය. අපි දෙකොල්ල එකක වෙන්න ඕනේ මාර්ගයට දෙන්න එපා. කෙලින්ම කතා කරන්න. බිම්බෙන්ලාදී මෙහෙම වැටෙනවා. මම දීලාදී මෙහෙම වැටෙනවා. දවල් දීලාදී මෙහෙම වැටෙනවා. ඇක්සින්ලාදී මෙහෙම වැටෙකෝ වැටෙන දෙයක් කියන්නේ. ඒ පොඩි ළමයින්ගේ කමටහන් සූස කරන පුදුමාකාර දක්ෂයි. මට නිකන් සැක හිතිලා මම කරලා බැලුවේ. පුදුමාකාර දක්ෂයි. වයසට යන්න යන්න වටිම කරකෝ. කහනාට ගන්නවා. ඒ එක්කෙනෙකුට වගේ කියලා දෙනකොට මම හිතනවා අනිකට තේරෙනවයි කියලා. අතර කියලා අටහ ගන්න කෙනාට ප්‍රශ්න ඉදිරිපත් වෙන එකට ඩිස්ප්ලින් හරි කන්ට්‍රෝල් හරි ඕනේ. අරන් නැගරි දෙනවා. එයාට අපි කමරාන් සුද්ධ කරන්නේ අන්තිම වෙලාවේ. අදත් කියලා දෙන්න තියෙන තාම වැඩේ පටන් ගත්ත නැති ආධුනිකයෙකුට වෙන්නේ. ඒක නිසා අපි කරලා තියෙන වැඩේ නායකා නායකයන්ගේ සංවිධායකයන්ට දෙනවා. කමරාන් සුද්ධ කෙනෙක් පිළිබඳව සම්පූර්ණ චතුර්පත්‍තිකා. ඊට කියනවා වැඩමුළුවට එන්නේ ඉස්සෙල්ලා දැනුවත් කරගන්න. අමාරුයි. ලෝකෝදේ හිතන්නේ මේකේ නිවන් දකින්න පුළුවන් කියලා මේක පෙන්නේ පැත්තට දාලා කතර නෝකින් කතා කරන්නේ. ගිරාඩුවේ කතා කරලා චිත්ත වේද පොරනවා. ඒ භාවනා කරන්නේ කියලා මම කිසිම චෝදනාවක්. භාවනා කළ අත්දකින්න කියලා චෝදනාවක් නැහැ. කිසිම කෙනෙක් මේ භාවනා කරනකොට කියන්නේ කිවෙ යුක්ත මේකයි කියලා දන්නේ නැහැ. දන්නවනම් භාවනා සීල 50ක් හරි. නිසා වේදනාව ගැන නෙවෙයි අපි කියන්නේ. වේදනාවක් නැති වෙච්ච ලයිෆ් එකේම හැකිලිමේ. ඊළඟට වේදනාවක් පැත්තක තියෙද්දී තාම වේදනේ පිම්බීම අර වේදන නැති වෙච්ච ලයිෆ් නැත්තම් මේක විනාශද? අන්නේ කතාව කියලා පුරුදු. ඒ කතාව හෙලි දක්වන්න පුළුවන් නම් කමරාන් ආකාරයි. අනිත් දවසේ හිත බලන්න කොච්චර පිළිසිදු කියලා භාවනා කරනවා. අරුවේටම භාවනා කරනවා. පණාදී වහන්න කිලිම කරලා. මේකෙන් හිතෙන්නේ නැහැ හැමදාම භාවනා ජීවිතේ කැලැතිලා හිත කැලැතිලා ඉන්නවා ඒ නිසා දෙන්නේ නැති කොහොඳයි සතිය නැති කැඩෙන්නේ නැති කොහොඳයි ඒ වගේ වෙලාවල ගමන් කරන මූල කර්මස්ථාන වල හැකියතා තුරුතු එකතු කරලා ඒක ඉදිරිපත් කරන්න ඒක ලොකු ගැම්මක් වෙනවා